වෙනකොට ස්වාමීන් වහන්සේ පුදුමාකාර සැහැල්ලුවකින් සමයි තමයි ස්වාමීන් වහන්සේ කාලය ගෙවිලා යන්නේ. ටිකක් විස්තර කරන්න අමාරුයි වගේ. ඒ සැහැල්ලු ස්වභාවය තරමට තරමකට හරි නැති වෙලා යන්නේ ස්වාමීන් වහන්සේ අර හුදකලා බව නැති වෙලා ධර්මයෙන් තොර තොරතුරු තොරතුරු කාහාර සමග කතා කරන්න උනොත් එතන වෙනසක් දැනෙනවා ස්වාමීන් වහන්සේ එතකොට ඒ සිතිවිලි නැති ස්වභාවයට අවදි වීම සුදුරු වෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට අර සිතිවිලි වලට අහු වෙනවා වගේ කියන්නේ විඥාණයට අහු වෙනවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. මං හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒ අර සිතිවිලි වල තියෙන සාත්‍රි ස්වභාවය සිතුවිලි ආවහම සාසවිත භාවයටපත් වෙනවනේ ස්වාමීන් වහන්සේ එතන එතන සිතුවිලි නිකන් බරයි වගේ ස්වාමීන් වහන්සේ අර සිතුවිලි නැති වුනහම එතන දැනෙන සැහැල්ලුවේ වෙනස ස්වාමීන් වහන්සේ අර සිතුවිලි ආපු වෙලාවට දැනෙන එකෙන් එතනට බරගතිය දැනෙනවා වගේ ස්වාමීන් වහන්සේ ඉතින් ස්වාමීන් වහන්සේ ගොඩක් උත්සාහ ගන්නවා ස්වාමීන් වහන්සේ දැක්කොත් දැක්ක විතරයි කියන තැනට අවදි වෙන්න. ඒක සාර්ථක අසාර්ථක වෙවි ඉදිරියට යන බව දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අර වර්ණයට ශබ්ද එකතු වෙන්න පෙර වර්ණය ළඟින්ම නතර වෙන්න හදන ගන්න තැන ස්වාමීන් වහන්සේ ගැන එහෙම විස්තර වුණේ. අනිත් ආයතන එක්ක ගත්තත් එහෙමයි ස්වාමීන් වහන්සේ මිදෙන්න ගොඩක් අමාරු බව දැනෙනවා ස්වාමීන් වහන්සේ ධම්මාරම්මණයෙන්. අර තැන්වලට වඩා ඒ හැමතැනදීම වීරිය උත්සාහය නැතුනොත් එතනට යන්න බෑ කියන එක තේරෙනවා ස්වාමීන් ඒත් වීරිය ගත්තත් අර ධම්මාරම්මන වලින් තමයි අනිත් තැන්වලට වඩා මිදෙන්න අමාරුයි කියලා හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒම් වල අඩුපාඩු තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ධම්මාරම්මණය කියනකොට ඒ මනසටනේ ධම්මාරමුණු වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ධම්මාරම්මනේ ඇවිල්ලා මේ මේ අපිට ওই සිතුවිලි මතක් වෙන එක නෙමෙයි. එහෙමයි. සිතුවිලි මතක් වෙන එක ඇවිල්ලා අපිට මේ මේ මනසින් එන ඒ අපි කියන්නේ චක්කු විඥාන සිත, ගහන විඥාන සිත, ජීවා විඥාන සිත වගේ මනෝ විඥාන සිතයි. එහෙමයි. එතනට එන සිතුවිලි වල ආරම්භණය තමයි එතකොට ඒ ධම්මාරම්භණය. නෑ. එතන වචනේ ඒක චිත්ත ආරම්භණයක් කියන්නේ. ඔය ධම්ම කියලා කියන්නේ එහෙමයි. මනසට අරමුණු වෙන්නේ ධම්ම කියලා කියන්නේ සංඥාවලටයි. ආහා. ශබ්ද සංඥා වර්ණ සංඥා එකතු වෙලා අර අපිට හැදෙන්නේ පොතමේසෙ කියන ඒ පොතමේසෙ කියන එක එතකොට අපේ ඒ මානසිකාර ඒක චිත්ත ආරම්මණයයි. එහෙමයි. ඒක හැදෙන්නේ ධම්මාරම්මණය තමයි. එහෙමයි. චිත්තය කියන්නේ සිතුවිල්ල. සිතුවිල්ල තමයි අපි ඒකට චිත්ත ආරම්මණයක් කියන්නේ. ධම්මාරම්මණය කියලා කියන්නේ අපි අර සිත හැදෙන්න දැන් අපි චක්කු විඥාන සිත හැදෙන්න හේතු වෙන්නේ ආලෝකයනේ. එහෙමයි. ඒකනේ අර දැන් සෝත විඥාන සිත හැදෙන්න හේතු වෙන්නේ මෙතන ශබ්දේනේ. ශබ්දය. අන්න ඒ විදිහ තමයි මේ මේ ධම්මාරම්මණය කියලා කියන්නේ දැන් මනසට අරමුණු වෙන්නේ ධම්ම. ධම්ම. අර ශබ්ද වර්ණ වගේ ධම්ම කියන්නේ සංඥා. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත් එක තමයි දැන් සිතුවිලි නැති වෙලාවක් නැහැ. සිතුවිලි නැති වෙලාවක් මේ සිතේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක හට ගන්නවා නිරෝධ වෙනවා. ඔව් ඒ ස්වභාවය තමයි අපේ මේ හුස්ම ආශ්වාස ප්‍රාශ්වාස වටනකම සිතක් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය තමයි අර අර සෙන්සර්ස් වල ස්පාක් වෙන ස්වභාවය. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර සිතුවිලි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අපි හැම මොහොතෙම වේගයකට හසු වෙලා ඉන්නවා මේ මේ කුමන හෝ ආරම්මණයක් තමයි ඉන්නේ. එහෙමයි ස්වාමීන් මේ සිත ඒ කියන්නේ මෙතන මේ ආස්වාස ප්‍රාස්වාස වැටෙනකම්ම එහෙමයි. මෙතන මේ මෙතන අපිට නොපෙනෙන සිද්ධියක් සිද්ධ වෙනවා වේගෙන්. ඒ කියන්නේ මෙතන අර ඕරයක වගේ අපි කියවනේ මෙතන චිත්තාරම්මණයක් තියෙනවා කියලා. එහෙමයි. ඒක දැන් අපි අපිට හැම මොහොතෙම මේ සිතක් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක තියෙන තැනක් නැහැනේ. එහෙමයි. නමුත් අපිට ආත්මීය දැනීමක් හැමතිස්සෙම ප්‍රාණවත් ගතියක් ඉන්න බවක් දැනීමක් තියෙන්නේ ඔන්න ස්පාක් එක නිසායි. එහෙමයි ස්වාමීනි. ඒ ස්පාක් එක හැම මොහොතෙම හැම මොහොතෙම ඒක අර ආස්වාස ප්‍රාස්වාසයත් එක්කලා අර අර පෙනහල්ල ස්පන්දනය වෙනවත් එක්කම හෘදමත්ව ස්පන්දනයත් එක්කම මේ සෙන්සර්ස් වල දිගටම ස්පාක් වීමක් සිද්ධ වෙනවා. උණුසුම සීතල සතර ගතිය වර්ණ, ශබ්ද, ගන්ධ, රස එකක් කියලා නැහැ. එහෙමයි. ඒක වේගවත් ඒක ප්‍රකට වෙන්නේ එකයි. ප්‍රකට වෙන මොහොතේම එක ස්වභාවයක් ප්‍රකට වෙනවා. නමුත් මේක වේගයක් තුළ අර ආලෝකය කියන එක බල්බ් එකේ කරන්ට් එක නැතුනොත් නැහනේ. එහෙමයි. හැබැයි කරන්ට් එක තියෙනවා කියන්නේ අර ආස්වාස ප්‍රාස්වාස අර අර ඒක වෙනවා. එහෙමයි. ඒක වෙනකම්ම ස්පාක් වෙනවා. එතකම්ම ආලෝකයේ වගේ අපිට දැනීමක් තියෙනවා. ඉන්නෝ වගේ. එහෙමයි ආත්මීය දැනීම. දැන් මෙතන මේ මේ අපි අවබෝධ කරන ධර්මයක් තමයි මේ සංකිතේ නිබ්බිදාය කියන්නේ මේ ධර්මය අවබෝධ කරන එක. එහෙමයි. මේක අවබෝධ කරගන්නවා කියන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා අපි නුවණින් විමසලා දැන ගැනීමකට තමයි මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. විදර්ශනා කරනවා කියන්නේ විදසුන් නුවණ. ඒ මොකද්ද මේ වෙන්නේ කියන අවබෝධය. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. එහෙමයි. ප්‍රඥාව කියන්නේ විඥානේ මෙතන මේ මේ සිත කියලා එහෙම කොහොමද හැදෙන්නේ කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ කියන ඒ අවබෝධය තමයි ප්‍රඥාව කියන්නේ. එහෙමයි. එතකොට ඒ ප්‍රඥා භාවයේ තබා විඥානම් පරිඥය කිව්වෙත් ඒකයි මේ සිත හැදෙන හැටි දැකීම තුළ සිතේ එහෙම සිත කියලා දෙයක් නැති බව දැකීමයි ප්‍රඥාව කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කොට ඒ විඥාන පරිඥය කියන්නේ ඒ නිසා. දැන් ඔය අවබෝධය තියෙනවා නම් සාමාන්‍යයෙන් පැහැදිලි කරනකොට කිසිම වෙලාවක කියන්න බෑ කවුරුවත් මේ සිත නැති වෙලාවක් තියෙනවා කියලා. අවසරයි ආර්යයන් වහන්සේ. සිත නැති වෙලාවක් ගැන නෙමෙයි මම එතනින් අදහස් කළේ ස්වාමීන් වහන්සේ අර තමයි කිව්වේ. මම එතන අදහස් කළේ ස්වාමීන් වහන්සේ අර දැන් උදකලාව ඉන්නවා ඉන්නකොට අර ඒ ඒ තැන් වලට ඒ කියන්නේ අනුගත වෙන්න පහසුයි මේ කියන්නේ එතන අර සැහැල්ලු බව නිතරම තියෙනවා අර කෙනෙක් සමග ධර්මයෙන් තොර දැන් ධර්මයේ කතා කරනකොටත් හරීම සැහැල්ලුවකින් එතන දැනෙනවා ස්වාමීන් වහන්සේ අර වෙනස් කාරණා කවුරු හරි කතා කරනකොට තමයි ස්වාමීන් වහන්සේ එතන අර වෙනස ගොඩක් දැනෙනවා ඒක අර මුලින් අර මුල් අවස්ථාවේ තමයි එහෙම හිතෙන්නේ ඒකත් ඇත්තටම අර ඒක අපේ මේ ඒක ඒක මෙහෙම ඒක මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් දැන් අපි අපේම සිත දිහා බලාගෙන ඉන්න එකක් නෙමේ විදර්ශනාව තුළ සිද්ධ වෙන්නේ. එහෙමයි. අපි අපේම සිත දැකීමක් නෙමේ සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට දැන් අපිට දැන් අපිටම දැන් හිතෙනවා ආරාණයකට ගියොත් එහෙම කිසිම සද්දයක් බද්දයක් නැහැනේ. එහෙමයි. එතකොට අපිට එහෙමනේ හිතෙන්නේ. අපිට හිතෙන්නේ ආරාණකට ගියොත් එහෙම ධර්මයේ එහෙමනම් හොඳට වැඩෙන්න පුළුවන් කියලා හිතෙන්නේ මේ සෙනග ඉන්නකොට අමාරුයි කියලා හිතෙන්නේ. එහෙමයි. හැබැයි ඕකේ අනිත් පැත්ත සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ආරාණයට ගියහම අපිට අපේ සිතේ මේ අර අපේ සිතේ අපි දකින්න උත්සාහ කරන්නේ දැන් මේ කෙලෙස් ස්වභාවයෙන් අලෙන ගැටෙන ස්වභාවයෙන් අලෙන ගැටෙන ස්වභාවය ආරාණයට ගියාම අඩුයි දැනෙනවා. අයියා ආරාණේ අපිට ගැටෙන්නේව නැහැ. අඩුයි ගැටෙන්නේවා. ඇලෙන ගැටෙන නැත්තේ නෑ යම්ස ප්‍රමාණයකටද තියෙනවා සතාසි උපාවට ගහකොළ වලට මුලින් ආසය තුනට පස්සේ ඒවටත් ගැටෙන්න එහෙමත් වෙනවා. එතනත් අර සමාජය තුල වගේ අර අර අවුල් ස්වභාවයක් අර නිතරම සිතුවිලි හටගෙන නැති වෙන ස්වභාවයක් අපිට අර රාගදේශම ඇවිස්සන ස්වභාවය අඩු වුණාට හැබැයි එතන ආරාණ්‍ය ඇතුළත් නෙක්ඛම්මසිත, සෝමනස්ස, දෝමනස්ස තියෙනවා. තියෙනවා. එහෙමයි සාරා. නෙක්ඛම්මසිත කියන්නේ අර කාම කාම කම්සප අර ආයතන වලින් පිනවීම අතහැරෙනවා එක්තරා ප්‍රමාණයකට. හැබැයි එතනක් තියෙනවා නෙක්ඛම්මසිත සෝමනස්ස කියන්නේ එතන අර අපිට ඇති වෙනවනේ මේ අර ඕනකමක් ඒ කියන්නේ කැමැත්තක් ඇති වෙනවනේ ආසාවක් ඇති වෙනවා මේ ඒ ඒ නිහඬ පරිසරයට. නිහඬ පරිසරයට ඇති වෙන ආසාව තමයි නෙක්ඛම්මසිත සෝමනස්ස කියන්නේ. එහෙමයි. කම්මසිත දෝමනස්ස කියන්නේ දැන් නිහඬ පරිසරය තුළ වුණත් මේ හිත විසිරෙන්න ගත්තොත් එහෙම නැත්නම් සමාධියක් ඇති වුණේ නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වුණේ නැත්නම් පරණේව මතක් වෙනවා නම් එහෙම නැත්නම් සමාධියේ පිහිටානේ නැත්නම් අන්න දෝමනස්සයක් එනවා. එහෙමයි. ඒක නෙක්ඛම්මසිත දෝමනස්ස. සම්මසිත උපේක්ෂාව කියන්නේ ටිකක් ඒක ඒ කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවයේ මිදුණු උපේක්ෂා සිතක්. ඒ සම්මසිත උපේක්ෂාව තමයි අත්‍තරම මේ නිවන් මාර්ගට තියෙන්නේ. නමුත් දැන් අපි ගත්තොත් ගේහසිත ගිහි ජීවිතය තුළ ගේහසිත සෝමනස්සයෙන් සැප තියනවා කියලා හිතලා සැප පස්සේ යන්නේ. ගේහසිත දෝමනස්ස කියන්නේ මේ අන්තිරව ළමයි අදලා උස්මහත් කරලා අන්තිරටම වයසට ගිහිලා මැරලා යනවා කියලා ඕක දැනිලා. ඕක හිතිලා. එතකොට එතකොට ගේහසිත දෝමනස්සයක් කියනවා. ඒ කියන්නේ මේ මොනවා කරත් වැඩක් නැහැ කියලා හිතෙනවා. වැඩක් නැහැ කියන එක. ඒකත් කලකිරීමකට. එහෙම නැත්නම් ගැටීමකට එනවා. එහෙමයි. මේ වස්තුව මේ කම්සප පිනවීමෙන් පළක් නැහැ කියන අර ගේහසිත දෝමනස්සෙකුත් එනවා. මුලින් සැප වස්තු ඒ කියන්නේ ඔය අසකන දිවනාසයේ පිනවීම ගේහසිත සෝමනස්සේ තියෙනවා. එහෙමයි. පස්සේ ගේහසිත ඒවා අනිස්සාරාත්වයේ දකිනකොට ගේහසිත දෝමනස්සයට එනවා. හැබැයි එතනත් ගේහසිත උපේක්ෂාවට එනවා. ඊට පස්සේ හිතනවා මේ මොනවා කරත් ඉතින් දැන් වයසයිනේ දැන් ඉතින් මේ දැන් ඉතින් අඟපතත් අමාරු වෙන දැන් උවත් තිබුණත් එකයි නැතත් එකයි කියලා ගේහසිත උපේක්ෂාවකුත් එනවා. එනවා එහෙමයි. ගේහසිත උපේක්ෂාව වයසත් එක්කලා ඒ මුකුත් කරගන්න බැරි වෙනකොට එන එක නෙමෙයි නිවන් මාර්ගට යොමු වෙන්නේ. එහෙමයි සාමි. රාගදේශ මොහොත තියෙනවා. නමුත් අර නෙක්ඛම්ම සිත කියන්නේ කම්සප පිනවීමෙන් ඈත් වෙලා ආරාණේ ඉන්නකොට මුලින් නිහඬියාවට ඇලුම් කළා පස්සේ ඉතින් අර ඒක තමයි ගේසේ සෝ නෙක්ඛම්ම සිත සෝමනස්ස. අර නෙක්ඛම්ම සිත දෝමනස්ස කියන්නේ එතනත් සමාධියක්වත් නැහැ චිත්ත ඒකාග්‍රතාවක් කරන්න හිතත් විසිරෙනවා. දැන් ඉතින් පැවිදිත් උනා නැත්නම් ආන්ටත් ආව දැන් ඉතින් යන්නත් බෑ මේකෙම ඉන්නවා කියලා අර දෝමනස්සයක් ඇතුලේ තමයි ඉන්නේ නෙක්ඛම්ම සිත තිබුණාට දැන් කාමවස්තුන් පිනවීමක් නැහැ. අද පැවිදි වෙලා කියලා හිතමු ආරාණේ කියලා හිතමු. එතකොට ඒ වුණාට අර එනවා මේ නෙක්ඛම්මසිත දෝමනස්සයක් එනවා නිකන් නිකන් අර වැඩක් අර නිකන් අර මුලින් තිබුණු ඕනකම නැහැ. අර අර මුලින් අර හුදකලාවට ඇලිලා එහෙම හිටියට ඒකත් එපා වෙලා ගිහිල්ලා දැන් දැන් අර නිකන් අර එතනත් එනවා දෝමනස්ස ස්වභාවය. එපා. එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ. හැබැයි නෙක්ඛම්මසිත උපේක්ෂාව කියලා කියන්නේ ඒ කියන්නේ ඒ ඔක්කොමත් දැන් ධ්‍යාන ඕනිත් නැහැ සමාධි ඕනිත් නැහැ මොනව නැතුණත් කමක් නැහැ. දැන් ඉතින් කොහොමත් එකයි මේ කියලා එතන උපේක්ෂාවක් ඇති වෙනවා. දැන් කාමසප පිනවීමක් කොහොමත් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ එතන උපේක්ෂාවකුත් ඇති වෙනවා. දැන් ඉතින් කොහොමත් එකයි කියලා අතහැරලා දාන එකක් තියෙනවා. ඒ කියන්නේ නිවනත් අතහැරලා ඔක්කොම අතහැරලා සමාධියත් අතහැරලා මුකුත් නැතුව සාමාන්‍ය විදිහට මුකුත්ම නැති ස්වභාවයකට වැටෙනවා. එහෙමයි. අදහසක් නැතුව වගේ. එතකොට තමයි නෙක්ඛම්මසිත උපේක්ෂා ස්වභාවයක් කියනවා. අන්න ඒක නිවන් මාර්ගට උපනිශ්‍රය වෙනවා. එහෙමයි ස්වාමීනාත් මෙතනදී අර උපා උපාදාන වෙලා තියෙනවා නම් යම්කිසි අර චිත්ත ස්වභාවයක් ඒක නිවන් මාර්ගට උපනිශ්‍රය වෙන්නේ නැහැ. අර අර අවසානයේ අර උපේක්ෂාසිතේ ස්වභාවය කියන්නේ උපාදානයෙන් මිදුණු ස්වභාවයක්. ඒ ස්වභාවය තුල ධර්මයේ හොඳින් ආ දැනගෙන තිබුණොත් කවුරුන් හෝ කෙනෙක් මේ මේ මේ බුද්ධ දර්ශනය හොඳින් අවබෝධයක් තිබුණොත් අන්න ඒක හේතුවක් වෙනවා එයාට එතකොට සිතේ දෙයක් නැති බව බාහිර දෙයක් නැති බව මෙන්න මේක හොඳින් දැනෙන්න ගන්නවා එයාට ඒ කියන එතකොට එයාට දැනෙන්න ගන්නවා අර අපි නිතරම කියන දෙයක් තියෙනවා දෙයක් කියලා දෙයක් නැහැ කියලා අර අපි කියනවා මේ පුටුවක් චිත්‍රයේ තියෙනවා එහෙමයි ඒ වුණාට පුටුව කියලා දෙයක් එතන නැහැ කියලා ඔය දෙයක් දෙයක් කියක තමයි වටිනාකමක් එහෙමයි. දෙයක් නැති බව දකිනවා කියන්නේ වටිනාකමක් දැනෙන්නේ නැහැ කියන එක. නැහැ දැනෙන්නේ නැහැ කියන එක. අන්නර වටිනාකම නොදැනෙන ස්වභාවයේ තියෙනවා නෙක්ඛම්මසිත උපේක්ෂාවේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන ස්වාමීන් වහන්සේ නෙක්ඛම්මසිත උපේක්ෂා ස්වභාවයේ හැබැයි කිසිම දෙයකට ඇලෙන ගැටෙන ස්වභාවයක් නෙමෙයි. ඒ කියන්නේ කිසිම දෙයකට එහෙම අල්මක් එහෙම ඇති වෙන ස්වභාවයකුත් නෙමෙයි. එහෙමයි ආයිමත් ඔය නිකන් අර කිසිම ආත්මීය ස්වභාවයක් ඉස්මතු වෙන්නේ නැහැ ඒ ස්වභාවය. ඒ ස්වභාවය තුළ මේ ගිහියන් අතරට එන්නවත් බන කියන්නවත් මොනවා හරි අර කැපී පේන්නවත් මොනවා හරි එහෙම කිසිම දෙයකට යොමු නොවන ස්වභාවයක් අවසරයි ස්වාමීන් වහන්සේ ඉන්නේ ඒ ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ මේ වෙනකොට මං අත්විඳින්නේ මට අර ගිහියොත් එක ගැටෙන තැන්වලට එහෙම කතා බහ කරන්න අවශ්‍ය දේ පොඩ්ඩක් ඒ කතා කරා එතනින් මිදෙන්න මිසක් ඒගොල්ලන් පොඩ්ඩක් පොඩ්ඩක් දැන් මේ මෙහෙණින් වහන්සේලවන්ද කතා කරන්නේ එහෙමයි ස්වාමීනාංශ මම අර හොරණ ඇත්තටම මේ අපි නොදැන කතා කරේ අපි ඉතවත් තේරුණා ස්වාමීනාංශ ඒකයි ඔබ වහන්සේට මම ඒ ටික කිව්වේ නැවතත් අර එහෙනම් ඒ පැහැදිලි කරපේක මෙහිනාංශ නමකට උචිතයි ගොඩක් මේ එකම්ම සිත උපේක්ෂාව පැහැදිලි කරපේක හොඳයි එහෙමයි ස්වාමීන් මෙතන මෙතන අර ගොඩක් කලාවට දැන් අපි අර අපි කියනවානේ මෙතන අර පෙන්නනවානේ දර්ශනේ පෙන්නනවානේ දෙයක් නැති බව. එහෙමයි ස්වාමීන් අනේ දැන් පුටුව කියන අපිට චිත්‍රේ පේනවා. හැබැයි ඒකට එතන පුටුව කියලා දෙයක් නැති බව. එතකොට මේ සාමාන්‍යයෙන් අපි දැන් ඕක උපමාවන උපමේය ගත්තොත් අපි දැන් ඕක එදිනෙදා සතරේ යවුවෙම දකින ඇස කන මේ ශබ්ද වර්ණ වලින් දකිනකොට එන ආරම්මණයනේ අරමුණනේ පිට කියන්නේ දැන් අරමුණ වල මේක දකින්න එපා. පිටට එන අරමුණේ සත්‍ය දකින්න එපා. මේ දර්ශනේ අරමුණේ දකින්න ඕනේ. එන අරමුණට ගලපන්න ඕනේ. ඒතකොට එහාට එතකොට සාමාන්‍යයෙන් දැන් අඹ ගහක් පේනවා. හැබැයි අඹ ගහ චිත්‍රයක් වගේ පේන්න ගන්නෙ. එහෙමයි. ඒක වටිනාකම දැනෙන්නේ නැති ස්වභාවයක් තමයි මේක. අන්න එතනදි තව එතනද යන තමයි සම්මාස මම ගොඩක් හුරු කළේ මුලින් අර ඔක්කොම මේ ඉන්දියන් හරහා එතන වෙනවට වැඩිය චක්කුව හරහා කියන්නේ දෙකීම හරහා දකින්න එතන පොඩ්ඩක් වැඩිපුර එතනට අවදි වෙලා එතනින් මිදෙන විදිය ගැන තමයි පොඩ්ඩක් මම මෙතනදී මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන් එහෙමයි. දැන් මේ අපි කතා කරන්නේ ගැඹුරු තැනක්. මේ කතා කරන්නේ මේ ශබ්ද වර්ණ ගන්ධ රස එහෙම වෙන් කරන්න පුළුවන් තැනක් නෙමෙයි. එහෙමයි. මේක කෝකටත් එකයි. එහෙමයි. ඒ කියන්නේ දර්ශනය කියන එකට ශබ්ද වර්ණ ගන්ධ රස එහෙම දෙයක් නැහැ. ඇත්තම කිව්වොත්. ඇත්තම කිව්වොත් මේක ගැඹුරින් ගැඹුරට යන හින්දා මේ තවත් ටිකක් ගැඹුරින් මේ පෙන්නන්නේ. එහෙමයි. يعني මේ අපිට සාමාන්‍යයෙන් එන එන දැන් අපිට දැන් මේ අපිට පේන ඇහෙන දැනෙන කියලා තමයි අපි කතා කරන්නේ. එහෙමයි. නමුත් දැන් පේන පේන ඇහෙන කියලා නැහැ. බාහිර කිසිම දෙයකට කම්පණය නොවන ස්වභාවයක් වගේ එකක් දැනෙන්න ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ මෙතන හැබැයි එතනට එන්න කලින් අවස්ථාව තමයි මේ වටපිට බලනකොට පේනකොට හැම කිසිම දෙයක එහෙම එච්චර වටිනාකමක් මුකුත් නැති චිත්‍රයක් වගේ ස්වභාවයකින් හැමදේම නිකන් ආලෝක ඇඩතල වගේ අන්නේම ස්වභාවයකින් එයාට පේන්න ගන්නවා. ඒ වගේම ඇහෙන ශබ්දවලත් එහෙම ස්වභාවයක් යට දැනෙන්න ගන්නවා. ශබ්ද ශබ්ද විතරක් වගේ ස්වභාවයක්. එහෙමයි. කම්පණය වෙන ස්වභාවය ටිකක් අඩු වෙයි එයාට. හැබැයි එයා ඒක එයා ඒක ගන්ධයේදී රසයේදී කනකොට මේ මේ රස දැනෙනවා. එහෙමයි ඒවා මගේ කරගන්න අර අර අර අවබෝධය තියෙනවා දැන් මම කියන්නේ ඉච්ඡයක් කියන අවබෝධය. එතකොට මේ මම පිනවන තන්ට එයා ගෙනියන්නේ මේ ධර්මයේ දකින්නවා. එහෙමයි ධර්මයේ දකින්නවා. හැමතිස්සෙම එතකොට ධර්මයේ දකින්න. එතකොට මම කියලා දෙයක් නැති බව දැකලා එතන දර්ශනය දකින්නවා එතකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ දකින්න දර්ශනේ දකින්න හැමතැනම මම කියන නියෝජනේ එන්නේ නැති වෙනවා ටික ටික. එන්නේ නැති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක පෙන්වන්න ගන්නවා අරමුණු වලට. එතකොට දැන් කනකොට වුණත් දැන් මේ සාමාන්‍යයෙන් අපි කෑවේ මම කනවා කියලා මට දැනෙනවා කියලා අපි හිතුවේ. නමුත් සාමාන්‍යයෙන් එතන ඉඳලා දැන් එයා පරිවර්තනය වෙනවා. දැනෙන එක දැනෙන තැනට සීමා වෙනවා. සීමා වෙනවා. ඒක දිවට දැනෙන දෙයක් බවට දැනෙන්න ගන්නවා. එහෙමයි ස්වාමීන් එතකොට මම කියන දෙය එයාට මම මම නැති වෙනවා ඇත්තට. මම මම මගෙන් අහිමි වෙනවා. ඒකයි කිව්වේ මම මට මම නැති වෙන හැටි කියලා. එහෙමයි මට මම නැති වෙන හැටි වෙන්නේ අර දිවට රසක් දැනනකොට එතන මේ මනෝවිඤ්ඤානේ මේ මමේ කියලා ගත්ත එක එතනට තල්ලු වෙන්නේ නැහැ. එතකොට එයා දකිනවා මේ දිවට දැන රස විතරට සීමා වෙනවා. එහෙමයි ස්වාමීන් රස දිවට සීන සීමා වෙනකොට අර මම නියෝජනේ එයාට දැනෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන අර මේ තල්ලු මට වඩා රසයක් විඳීමක් වෙන්නේ. ඔව්. එතකොට තමයි මම මට නැති වෙන හැටි. ඇත්තටම මාත්‍රකාව ඒ ඒ හැම හැම ආරම්මණයටම තියෙනවා. එහෙමයි සාරා. හැමත මනෝවිඤ්ඤාණය එයා අවබෝධයෙන් දකිනවා මේ කෙනා හැදෙනවද? කෙනාට යොමු වෙනවද? කෙනා යොමු යොමු වීම අඩු වෙනවා. එහෙමයි සංසරිතරම අර ඇන්ටනාවක් හයි කළා වගේ ස්වාමීන් වහන්සේ. ඔය ස්වභාවයක් තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. කලබල වෙන්න එපා. හදිසි වෙන්නත් එපා. එහෙමයි. මෙතන පොඩ්ඩක් බොහොම සංයමයකින් ඕනේ මේක දකින්න. මොකද මේ හැමතිස්සෙම අපි සමා දැන් එක කියන්නේ මේ ගැඹුරු තැන් පැහැදිලි කරනකොට ඕක කියනවා. කන්ති පරමන්තපෝ කියන එක. ඒ කියන්නේ ඉවසීම පරම සපතයි කියන එක. ඒ කියන්නේ මේ වේගයකට තමයි මේ හැමදේම සකස් වෙන්නේ. සකස් වෙන්නේ. මම හම්බ වෙන්නේත් වේගයට යන නිසායි. යන නිසා එතන අවතරයි සම්මානස එතන අර වෙනස් වීමක් වෙන්නේ නැත්තම් මම කම්බු වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක වෙනස් වීම කිව්වේනේ. එතන දැන් ඒ කියන්නේ ඇතිවීම නැතිවීම නොවනවා නම් එතන ඇති වෙලා ඒ මොහොතේම නැති වෙලා තවත් වේගෙන් එතන ඒ ක්‍රියාදාමයක් එතන ඒ කියන්නේ ක්‍රියාවලියක් සිද්ධ නොවනවා නම් එතන මමක් වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ එතකොට මම කියන්නේ ওই මම කියලා හට ගන්නවා කියන්නේ මම කියලා ගන්න එක ගන්නත් බැරි තත්ත්වයක් නේද ස්වාමීන් වහන්සේ ඔව් ඒ කියන්නේ සමහර තැන් තියෙනවා පැහැදිලි කරනවට වැඩිය පැහැදිලි නොකර ඉන්න එකයි හොඳ. ඒ කියන්නේ එහෙමයි එහෙමයි තේරුණා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් ඔය දැන් ඔතන මම කියන එකක් ඇත්තටම මේ අවබෝධය තුළ අභ්‍යන්තරයට දැනෙනව නැති බව. එහෙමයි ස්වාමීන් වහන්සේ. නැති බව දැනෙනවා මේ දැනීම දැනීම විතරයි කියන එක. එහෙමයි. ඒ ඒ වගේම දැනෙන්න ගන්නවා මේ රස වුණත් ඒ රස රසක් කියලා එහෙම දිවට දැනෙන එකක් මේ මම කරගන්නේ මේ එහෙමයි. දිව අපි හිතමු දැන් දිවේ මොන හරි රසණීප තියෙනවනම් දැන් දැන් දිවට එන්නේ කේටේ සමග මිශ්‍ර වෙලා තමයි ওই දිවේ තියෙන සෛලවලට ඕක දැනෙන එක එන්නේ. එහෙමයි. දැන් අපිට සෙමේ හිම තියනවා නම් අපි දන්නවනේ සමහර රස බලන්න බැරි බව. අර අපි කියනවනේ අම්මලා කියනවනේ ගමේ අම්මලා කතාවට කියනවනේ මේ එම්බිරිස්සාව වැදලා මට ලුණු දැනෙන්නේ කියලා. ඔන්න ඔය එතකොට අපිට හොඳටම තේරෙනවනේ එහෙනම් මේ දිවට තමයි මේක දැනෙන්නේ කියලා. දැනෙන්නේ කියලා එහෙමයි. ඒ ඒක මම සිතුවිල්ලකින් මම කරගන්න අවශ්‍යතාවයක් නැහැ. නැහැ. අන්න එතන ධර්මයේ හොඳට පේන ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ දැන් කනකොට වුණත් දැන් මේ සමහර වෙලාවට දැන් මේ වෙනස තමයි මේක ඇම්බුල් මේක මේක දැවිල්ලයි මේක මෙහෙම වෙනසක් මේ වෙනසක් මිසක් ඒක රසක් එහෙම කතාවකුත් නෑ බලනකොට. දැන් රසයිද? දැන් ලුණු රසයිද? එහෙමයි. රසක් කියන එකත් මේ අපි හදාගත්ත සිතුවිල්ලක් බලනකොට. ඒකත් සිතුවිල්ලක් එහෙමයි. දැන් අපි ටේස්ට් කරන්නේ වෙනසක් බලනකොට. එහෙමයි. සමහර වෙලාවට ඔය හාපික් දාලා තියනවලු කොකා කෝලව. ඒකට හාපික් කියන්නේ টয়ලට් හොදන ඒවා. එහෙමයි. එතකොට ඒක කොහොමද ආවේ බලනකොට ඒක උත්තේජයක් කරනවා මේ දිවේ අර නිකන් පිච්චෙනා වගේ ස්වභාවයක් උත්තේජනය කරනවා. වේලෙන ස්වභාවයක්. ඒක කියන්න බෑ ඇසිටයක් වගේ. ඒතර ඒ ස්වභාවය යාන්තමට තියෙන එකක්. ඒක ඉස්මතු වෙන එකක් නෙමෙයි. කොහොම හරි ඒ ඒ ස්වභාවය තමයි නැවත අර නිකන් අර ඒක මේ වචනෙට ගන්න බෑ ඒක දැනෙන එක. අර ලුණු වගේ. ඒක ලුණු වගේ දැනෙන එක වචනට ගන්න බෑ. හැබැයි ඔය කොකාකෝල බොන අයට ආයි කොකාකෝලම බොන්න හිතෙනවා. හිතෙනවා. හේතුව අර දැනු දැනීම කාටවත් කියා ගන්න බෑ. බෑ එහෙමයි සාමනා. නමුත් ඕක රසක්වත් මොකක්වත් නෙමෙයි. දැනීමක් විතරයි. දැනීමක් විතරයි. ඒ රසක් කියන්නේ හරි සිතුවිල්ලක්ම තමයි එතන රස කියලා දාමගන්නේ. දැන් අපි සිතුවිල්ලක් ඒකට එකතු කරනවා. එකතු කරගන්නවා. ඒක හොඳයි කියලා. ඒක අපිට මේ අපි ඒකට බල ගැනීමක් අර යාරූපේ නන්දී කියප එක එනවා. නන්දියක් කැමැත්තක් එනවා. ඒක ඒක ඊට පස්සේ අපි අපි දැක්කොත් එහෙම මේක ඒක දෘෂ්ටියක් තුල. ඒ කියන්නේ ඒක එන්නේ අර නැවත නැවත නැවත නැවත අර බල ගැන්වීම අභිසංකරණය එක එන එකක්. ඒ කියන්නේ දැන් දැන් අපි හිතමු මේ සංඥාවක් නෙමෙයි ඇසුරු කරන්නේ. එහෙමයි. ওই සංඥා ඇසුරු කරන්නේ. එතකොට ඕවා කොහෙවත් නැහැ ඇත්තටම. එහෙමයි. සංඥා තමයි ධම්ම. අර කිය ධම්ම කියලා. එහෙමයි. ධම්ම ඒ ස්වභාවය අපි දකින්න ඕනේ. කියන්නේ ඒ කියන්නේ අපි දැන් කියවනේ මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියලා දෙයක් නැහැ කියලා. එහෙමයි. අපි කියවනේ මේ එකම ස්වභාවයකින් දැනෙන ස්වභාවයකට අවසානය එන්නේ කියලා. එහෙම කියලා. එතකොට මොන හරි දැන් ශබ්දය ශබ්ද ශබ්දවල දේවල් අපි හොයන්න යන්නේ. වර්ණවල දේවල් හොයන්න යන්නේ. එහෙමයි. එතකොට අපි මේ ගන්ධවල දේවල් හොයන්න යන්නේ. රසවල දේවල් හොයන්න යන්නේ. අපිට ඒකට උණුසුමත් එක වෙනවා. එතකොට සීතලත් එක වෙනවා. එතකොට සදගතියත් එකක් වෙනවා. මේ වෙනස් මේ මේවා දැන් අමුතුම අනුත් අමුතුම දැනීම් වෙනස්ම ස්වභාවයකටපත් වෙනවා. ඒක කියාගන්න බැරි එකක් තමයි. එහෙමයි සංස්කෘතිය කියාගන්න බෑ ඒක තමයි කම්පන චංචන ස්වභාවය අපි මේ කතා කරන. අපි කියන්නේ අකෝප්පා චේතෝ විමුක්තිය කියලා. එහෙමයි. අනාර කම්පණය වන බාහිරට ආත්මීය ස්වභාවයක් නොදැනෙන. නොදැනෙන. අන්න ආත්මේ ගිලිහිලා යන තැන. ආ ඕක එන්නේ හැබැයි රාග දේශමෝ ශේවිගෙන යනකොට. යනකොට. ඒ කියන්නේ ඇලෙන ස්වභාවේ ඇලෙන ගැටෙන ස්වභාවේ දිය වීගෙන යනකොට ඊගාව ස්ටෙප් එකට එනවා අර කම්පනයක් ආත්මීය දැනීම. ඒකනේ එහෙම කියන්න බෑ. කම්පනයක් බාහිරට කම්පණය වෙනවද නැද්ද කියන ස්වභාවයක් විතරයි දැනෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකාර රාග දේශ මොහය වීගෙන යන ස්වභාවයේ අවසානයේදී හම්බ වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ මේකේ ස්වභාවයට එන්න තාම සමහරට මෙහෙණින් වහන්සේ රාග දේශ මොහය වීගෙන ස්වභාවය ඇත්තේ. නමුත් අපි කියන්නේ ඊගාව ස්ටෙප් එක මෙහෙම දෙයක් කියනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් පෙරදක්මකට තමයි මේ පණිවිඩය දුන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ එතන ඒ අර මේ ටච් වී ටච් වී අනේක නිසා කිතන අර මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් වචන වලින් පැහැදිලි කරලා ස්ථාවර බවක් පේන්නේ. නිකන් ඒ අවස්ථාව නිකන් ටච් වී ටච් වී යනවා වගේ එකක් තමයි දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් දැන් සමහරට ඕලාරික විදියට තමයි මෑණින් වහන්සේ පැහැදිලි කරන විදියට මෑණින් වහන්සේට තාම ඕලාරික විදියට තමයි මේක දැනෙන්නේ. ඒ කියන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස විදියට තමයි තාම යන්නේ. එහෙමයි. ඉතින් මම ඒක පොඩ්ඩක් සිහියෙන් ගන්න ඕනි තරම්. කමක් නැහැ මෙන්න මේ දර්ශනය වෙනුවෙන් පොඩ්ඩක් සමතේට ගියත්. එහෙමයි. අපි සමතේට යන්න කියලා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. නමුත් මේ අවසාන කොටසේ තියෙන භාවනාව. එහෙමයි. කියන්නේ මෙතන ටිකක් සියුම්. මෙතන ටිකක් හොඳින් සිහිය වර්ධනය වෙන්න ඕනේ. එහෙමයි. එතකොට මෙතනදී පොඩ්ඩක් ඔය ආස්වාස ප්‍රාස්වාස හුස්ම ඒකාග්‍ර කරන එකක් එහෙම නැත්නම් සක්මන් භාවනාවට හිත තියාගන්න එකක් මේව වටිනවා කියලා අපිට තේරෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ අපි මේ අපි දන්නවා මේක වටිනවා කියලා අපි මේ සබ්බවස සූත්‍රයේ වුණත් අන්තිමටම භාවනාවේ පහතබ්බ කියලා තියෙන්නේ ඔන්න ඔය නිසයි එහෙමයි මොකද අන්තිමටම දැනෙන කම්පන චංචන ස්වභාවයේ ඒ ස්වභාවයක් තියෙන්නේ භාව භාව්‍ය ස්වභාවයක් එහෙමයි භාවයේ ස්වභාවයක් කියන්නේ මේ ආයතන ප්‍රකට නොවන ස්වභාවයක්. එහෙමයි. ඉතින් ඒක අති සියුම් තැනක්. ඒ කියන්නේ තමන්ටම මේ ආසවක්ඛ්‍යා ඥානෙ තමන්ටම මේ කෙලෙස් මේ වල ස්වභාවයේදී ආත්මීය ස්වභාවයේ දියවි කියන ස්වභාවය දැනෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් එළියේ කවුරු හරි කෙනෙක් හිටියත් අපිට එයාගෙත් දැනෙනවා එයා ඉන්නේ රාගසිතකින්ද දේශසිතකින්ද එහෙම දැනෙනවා. එතකොට අපිට අපිට එහෙම දැනෙන්නේ අපි ඊට වැඩිය යම්කිසි දියුණුවක ඉන්නවා නම් විතරයි. විතරයි එහෙමයි ස්වාමීන් අපි යාට වැඩිය පිරිහිලා නම් එයාගේ ස්වභාවය අපිට දැනෙන ස්වභාවය අඩුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. ඔනෝක හොඳින් දකින්න ඕනේ. එතකොට Tamanට කවුරුත් එහෙම මුකුත් එහෙම මේ ලොකු මේ මේ මේවා දෙන්න ඕනේ ඒ කියන්නේ නිකන් අර මුරුංගත්තේ තියෙනවා වගේ ආ ඔයා දැන් දිනුනුයි කියන්න ඕනේ නැහැ. තේරෙනවා අපේම අභ්‍යන්තරේ අපි කොතනද ඉන්නේ කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඇති ඒක ඇති. ඒකෙන් උඩ යන්න ඕනෙත් නැහැ, ඉලිප් වෙන්න ඕනෙත් නැහැ, මාන්නයක් ඕනෙත් නැහැ, මුකුත් ඕනේ නැහැ. අපිට ඕනි වෙන්නේ මෙන්න මේ අවසාන කරා යන්නයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට අපිට නැහැ මේ වෙන අදහස් නැහැ. ඒ කියන්නේ මේකත් හොඳයි නරකයි කියලා එහෙම නැහැ. එහෙම නැහැ. හොඳ නරක දේවල් අපි ගාව තියෙන්න බෑ. එහෙමයි. එතකොට අන්ත දෙකට යවෙනවනේ ස්වාමීන් වහන්සේ. නෑ එතකොට තමයි උඩ යනවා. එතකොට එතනත් ආත්මය තියෙනවා. ආත්මය තියෙනවා. මොකද අන්තයක් තිබ්බොත් ආත්මය නෑ ආත්මයයි. ඔය කොයි විදියෙන් ගත්තත් ආත්මෙම තමයි. ආත්මෙම තමයි. මාන්නේ කියලා ලොකුකම මාන්නේ හැම එකම තමන්ව ඉස්මතු කරන හැමතැනම ආත්මෙම තමයි. ආත්මෙම තමයි. එයා ආත්මය කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අර එයාව එයා බල ගන්නවන එකක්. බල ගන්නවන එකක්. එයාගේ අර මා අර අර අපි කියනවානේ මනෝවිඤ්ඤාණය බල ගැන්වෙනවා එතන. බල ගැන්වෙනවා. එහෙමයි. මනෝවිඤ්ඤාණය බල ගැන්වෙනකොට මමයා ලොකු වෙනවා. එහෙමයි. මමයා ලොකු වෙලා අස්මිමානය වැඩි වෙනවා. වැඩි වෙනවා. එතනින්ම ආත්මයම තමයි මේ පෙන්වන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට එතනම පෙන්වන්නේ. ඒතකොට ධර්ම මාර්ගය අපිට පේනවා. අනාත්ම ධර්මයයි මේ තියෙන්නේ. එන අනාත්ම ධර්මයට එන නම් මේ දෘෂ්ටිය තුළ මැවෙන තැනින් මිදෙන්න ඕනි. එන ඒකෙන් මිදෙන්න නම් ධර්මතාවය දකින්න ඕනි. එහෙමයි. ඔන්න ඔතනයි පිරිසිදුවට මඟ තියෙන්නේ. එහෙමයි. සවෙන්හස එතන පොඩ්ඩක් තව හුස්ම ගැන මේ සිත පිටවන එක ගැන ඉතන පොඩ්ඩක් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද සවෙන්හස අවසරයි. මෙතන ඇත්තටම අපි මේ අපි විදර්ශනා ධූරෙත් එක්ක යන්නේ මේ කතාව. මේක අපි මේ සිත හැදෙන හැටි දැකලා සිත කියලා දෙයක් නැති බව දැකලා ආත්මයක් කියලා දෙයක් නැති බව දැකලා මේ මම කියලා කෙනෙක් කොහෙවත් නැති බව දැකලා මේ දකින දර්ශනය තුලම සියල්ලම එතනින් ධර්මයේ බවටම පත් වෙලා දිය වෙලා නැති වෙලා යන එකක් තමයි මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක නෑ වේදේ කොහෙවත් භාවනාවල නෑ. එහෙමයි. සමතේ තුල ඒක නෑ සමත භාවනාවල ඒක නෑ. ඇත්ත කියන්නේ. නමුත් දැන් මේ විදර්ශනා භාවනාවේම අවසානයේදී අකොප්පචේත විමුක්තිය කියන තැන තමයි මේ පෙන්වන්නේ. අකම්පිත ස්වභාවයේ කම්පන චංචන ස්වභාවයකටම ඇවිල්ලා නවතිනවා. ওই කියන ගමන. ඒ කියන්නේ අපි සිතට එන අරමුණේ සත්‍ය දැක දැක මිදි මිදි යන ගමනේ දැන් මේ දියුණුව තැන තමයි මේ කතා කරන්නේ. මේ අරූපයත් රූපයත් සියල්ලම අවබෝධයෙන් දැකලා මිදෙනවා මේ කතාව තුළ. එතකොට එයාට කම්පන චංචල ස්වභාවයකට එනවා මෙතනදී ඊගාවට. එහෙමයි. හැබැයි එතනදී රාග දේශමෝ ඡේවිගෙන යන ගමනේ යන්නේ මේක. එහෙමයි. ඒ ගමනේ ආත්මීය දැනීමක් තමයි යාට අවසානයේ ඉතුරු වෙන්නේ. ඒ දැනෙන නොදැනෙන ස්වභාවයක් යා ඉර වෙනවා. එහෙමයි. අන්න ඒ ස්වභාවය හැබැයි මේ සාන්ත ස්වභාවයක් එක්ක මේකේ තව වටේ විශාල පැහැදිලි කිරීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක සුකුම ස්වභාවයක්. මේක තුළ රාග දේශ මොහ ගොඩාක් තුනී වුණු ස්වභාවයක්. කවුරු හරි බැන්නත් එයාට නිහඬ වෙයි නිහඬ වෙයි අර ඉන්න ස්වභාවයක් යාගාව ඇති වෙන්න ඕනේ අභ්‍යන්තරයෙන්. එහෙමයි. ඒ ස්වභාව දියුණුවේගෙන හැම දෙයක්ම එයා සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ කවුරුත් දැන්නත් අභ්‍යන්තර නිහඬතාවයක් එක්කලා හැම මොහොතේම ප්‍රතිචාර නොදක්වන ස්වභාවයක් එයා විසින්ම අදා ගන්න ඕනේ. අන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අපි බාහිරව කතා කරේ නැත්නම් කතා කරේ නැති වුණාට වැඩක් නැහැ අභ්‍යන්තරව කතා කරනවා නම්. ඔව් අභ්‍යන්තරයෙන් ඒ කියන්නේ අභ්‍යන්තර නිහඬයාවක් එයා අභ්‍යන්තරයෙන් ගොඩනගා ගන්න ඕන ටික ටික. ගොඩනගා ගන්න. එහෙමයි. එයා ප්‍රතිචාර දක්වන්න යන්න බෑ කිසි දෙයකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එයා එයා එයා ප්‍රතිචාර දක්වනවා කියන්නේ කෙනා ඉන්නවා. එයා ඉන්නවා. ඉන්නවා. එහෙමයි. හැබැයි එයා දියවි කියන යන තැන විතක්ක ਵਿਚාර සංසිඳන තැන. සංසිඳෙනවා එහෙමයි එතකොට ඒ ඒක මේක අවබෝධ ඥානයත් එක්කයි එන්නේ එහෙමයි ඒ කියන්නේ මේ ඇවිලා සම්පූර්ණයෙන්ම ආත්මය ගිලිහිලා එන තැනක් එතන අර එතන අර කාම භූමියක් ගිහිල්ලා අර රූප භූමියක් ගිහිල්ලා අරූප භූමියට තමයි මේ කතා කරන්නේ. එහෙමයි එහෙමයි. දැන් අර ඕලාරික අවස්ථාව කාම භූමියේ. කෙලින්ම එතන රූප භූමියත් එතකොට අර රූප සංඥාවලින් මිදිලා යනවා. හැබැයි අරූප සංඥාවේදී ඊගාවට හිර වෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඕක ඔය දැන් මේ පැහැදිලි කරපු දෙයම වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ එතනම නොදැනෙන කම්පන චංචන ස්වභාවය තමයි අරූපේ තියෙන්නේ. එහෙමයි. අන රූප රාග සංසිඳනවා අරූප රාග තමයි මේ කතා කරන්නේ. එහෙමයි. එතකොට රූප රාග සංසිඳන තැන අර ඕලාරික අපි කියවනේ ශබ්ද වර්ණ කියලා නෑ කියලා. එහෙමයි. එතකොට ඒ රූප රාග සංසිඳන තැන. සංසිඳන තැන. ඊට පස්සේ අරූප රාග තියෙන්නේ කම්පන චංචන ස්වභාවය. එහෙමයි. එතකොට එතන අරූපේ සංසිඳන තැන තමයි අන්න අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ අන්න එතනයි මාන උද්දච්ච අවිද්‍යා සංසිඳන තැන. අන්න එතකොට හැමතිස්සෙම මානිය තමන්ගේ ආත්මීය දැනීම දියවිගෙන යන ස්වභාවය. දියවිගෙන යන ස්වභාවය. මේක වචනේ මෙහෙම කිව්වට ගොඩාක් ගැඹුරු පරයක් අති ගැඹීර තැනක් කියන්නේ. එහෙමයි එතනට එතනට අනුගත වෙන්නත් ගොඩාක් මේ වෙහෙසක් දරන්න වෙන තැනක් ඒක. ආ වෙහෙසක් එන්නේ නැහැ. 20ක් කියන තරම වචන වචන අඩු කරන්න කියලා ඔතන ඇත්තටම මේ නුවණට ගෝචර සියල්ල. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය වචන පවා මෙතනදී අපි පාවිච්චි නොකර තමයි නියඬව තමයි මේ පැහැදිලි කිරීම බොහොම පරිස්සමින් කරන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මෙතන තියෙන කම්පන චංචන ස්වභාවය කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි මෑණින් වහන්සේට එකක් කියන්න ඕනේ. එහෙමයි. මේ කතා කරන ඒවා කිසිම පොතක නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පොත් කියවලා අවුල් කරගන්නත් එපා. ඒව පොත් කියවොත් ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් වෙලාම යනවා. නැහැ ස්වාමීන් වහන්සේ. මේ ප්‍රායෝගිකවම අත්දැකීමින් මිදිමින් දකිමින් මිදිමින් යන ගමන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක වංගා. ඥානතෝ පස්සතෝ ගමන තමයි දිගටම යන්නේ. දැනෙමින් මිදිමින් දැනෙමින් මිදිමින් යනවා මේ ගමන. එහෙමයි අපි. දකිමින් මිදිමින් යනවා. එහෙමයි ඔබ වහන්සේ මුණ ගැහෙන්න එහෙමයි ස්වාමීනාංශ අවසරයි ඔබ වහන්සේ මුණ ගැහෙන්න පෙර හිටපු අපේ ගුරුත්ව වහන්සේත් ওই විදිහටම තමයි පැහැදිලි කිරීම කරේ මේ කියන්නේ ඔය පොත්පත්වලින් නෙමෙයි කියන එක අපි හොඳටම අපිට තත්ත්වයක් ඒක පැහැදිලා තිබුණා මේ වගේම ඒ තැන්වලට ගියොත් හිර වෙනවා කියන එකත් දැනගෙන හිටියා ස්වාමීනාංශ අවසරයි පැහැදිලි ඒ කියන්නේ මෙන්න මෙහෙමයි දැන් සමතේ තුල තියෙන ගැටලුව තමයි ඇහෙනවනේ ඔව් ආස්වාස ප්‍රාස්වාස තුල යනකොට අපිට මේ අපිට මේ බුද්ධ දර්ශනේ ගිලිවිලා යනවා එහෙමයි එතකොට අපිට දර්ශනේ නැතුව අපි ඒක ඒකෙන් අපිට හම්බ වෙන්නේ නෑ නිවන් මඟ එහෙමයි ඔන්න ඔතන නිසා තමයි අපි කියන්නේ මේ බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරපු ඒ බුද්ධ දර්ශනයත් එක්කලා ඒ දර්ශනේ දැකලා ඒ දර්ශනය තුලින් පටිච්චසමුපාදයේ මෙනී වෙලා සිත කියලා දෙයක් නැති බව අවබෝධ වෙලා නාම රූප වෙන් කරගෙන ඒ විදිහට යා විදර්ශනාවත් එක්කලා මේ ගමන ගියොත් අර විදර්ශනාව තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන භාවනාව විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාවනාවෙන් තොරව අපිට මේ නිවන් මාර්ගක් හම් වෙන්නේ නැහැ. දැන් අපි මේ බුද්ධ දර්ශනේ නොදැන සුතමේ ඥානෙ නැතුව කවදාවත් අපිට මේ නිවන් මාර්ග හම් වෙන්නේ ඔන්න ඔන්න ඔය අවබෝධය ඇති ඕනි දැන් මොකද අර වේදේ තුරත් ඔය කියන තැන එනවා. එහෙමයි. සමතේ තුල එනවා ඔය කියන තැන. එහෙමයි. එනවා දව පොට්ටපාදට එනවා. පොට්ටපාදට ආවට පස්සේ බුදුන් වහන්සේ කියනවා විවේකද ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාව සමාජ ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාව නා කියනවා නසන්නා නාසඤ්ඤායතන සුකු සුකුම සත්‍ය සංඥා. දැන් නසන්නා නාසඤ්ඤා කියන්නේ මේකෙත් කෙරෝල. අපි නසන්නා නාසන මේ අරූප ධාන අරමයේ පැත්තකින් ඒවත් මේ මේ සිත මේ කතාව ඇතුලේ තියෙනවා. තියෙනවා එහෙමයි. තියෙනවා ආකාසඤ්ඤායතන විඥානං ආයතන මෙතන තියෙනවා මේ කතාවේ. එහෙමයි. මේ කතාවේ විඥානං ආයතන අරූප සමාධි විදියට ගත්තොත් සමාධි. නමුත් නැත්නම් මෙතන අරූපේ මෙතන විඥානං ආය මේ Tamanට දැනෙන නොදැනෙන ස්වභාවය කියන්නේ විඥානං ආයතනයි. එහෙමයි. ඒ ආයතන මෙතන තියෙන ඒකයි කිව්වේ මම ඇත්තටම මේ අරූප ධ්‍යාන ඒක අභිභව සමතික්‍රමණය කළා නිවන දවා යන්නේ. එහෙමයි සම්බන්ධ. වැඩිකම නිසා තමයි තේරෙන්නේ නැත්තේ. ආඥායතනෙත් මෙතනම තියෙනවා. ඒ කියන්නේ මෙතන අර කම්පණේ නොවන නොවන දැනෙන නොදැනෙන ස්වභාවය තුල ආඥායතනෙ තියෙන්නේ. අරූප ධානය තියෙන්නේ. අතරම ධාන වලට ගියොත් ධානයක් වෙනවා. ඒ කියන්නේ ඒක සමාපatti කියන්නේ ඒකෙම ඉර වෙලා ඉන්න එකක්. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ විහරණයක් ගැනයි. එහෙමයි. මේක පාඩම් බොහොම සියුම් මේ කියන එක. ඕ. ඒ කියන්නේ මෙතන නසන්නා නාසඤ්ඤා කියන්නේ අර ආත්මීය සංඥාව ගිලින එක බුදුන් වහන්සේ පෙන්නන්නේ. අර අර <laughs> අරූප මේ අර සමත සමාධිය තුල තියෙන එක නෙමෙයි මේ පෙන්නන්නේ. බුදුන් වහන්සේ පෙන්නන්නේ අර අර ආත්මීය ස්වභාවයේ ගිලිහිලා ගිහිලා නොදැනෙන ස්වභාවයක අර අර සංඥාව සුකුම ස්වභාවයක තමයි නසන්න සන්නින විසන්න සන්නින නොපියා සන්නින බුත සංඤී කියලා අර විඥාන අනිදස්සන ස්වභාවය මේ කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මෙතන තමයි ඇත්තටම නිවන තියෙන්නේ. ඒ කියන්නේ රාග දේශ මොහය වෙලා මේ අරහත් සමාධියට ලං වෙන්නේ දැන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මේ එන්නේ රහ රහ නැති වෙනවා. ඒ කියන්නේ කිසිම දෙයකට කම්පනයක් එන්නේ නැහැ කියන්නේ රහ නැහැ. රහනේ. දැන් ඔය අරහත් සමාධියටයි එන්නේ එතකොට. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. ඕ දැන් අර වේදනා සංඥා නිරෝධය කරගෙන ඉන්න එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. තමනුත් නැති වෙලා සියල්ලම සබාදාම් බවට දැනෙන ස්වභාවයකටපත් වෙනවා මෙතනදී. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ඉස්සරහා තියෙන හැම දෙයක්ම බව ඒ විතරක් බවටම දැනෙන ස්වභාවයක්ම එනවා. ඒ කියන්නේ ඒක දැනෙන ස්වභාවයක් කියලා තමයි කියන්න වෙන්නේ වෙන වචන නෑ. නමුත් ඒ ස්වභාවයේ බවට පත් වෙන එක තමයි මේ වෙන්නේ. අර මමී කියලා ආපු ඒ ඒ තැන සම්පූර්ණයෙන්ම අර මනෝවිඤ්ඤාණයට සම්පූර්ණයෙන්ම අර කුඩු වෙලා ගිය තැන. එතනට කිසිම බල ගැන්වීමක් නැතුව මේ මේ ස්වභාවයටම අවදි වෙන එකක්. අවදි වෙන එකක්. එහෙමයි. ඒ අවදිමත් ස්වභාවය තමයි අපි කියන්නේ මොහතට අවදිය බද්දේක රත්න සූත්‍රයේ පෙන්නන්නේ. උත්තරීතර උදකලාව කිය ඕකයි. ඕකයි මොහතට අවදි. සැබෑම මොහතට අවදි තියෙන්නේ ඔන්න ඔතනයි. නමුත් මේක මුල් අවස්ථාවෙත් මොහතට අවදිය කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඒක අධියර තවත් ගැඹුරට එන එන බව තමයි මේ පෙන්වන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන අධියට මෙතන මෙපමණයි කියලා එතන අර විස්තර පෙන්වන්න බෑ. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් කොච්චර වටිනවද හුලඟ වගේ හරියට. එහෙමයි ස්වාමීන් වහන්සේ පුදුමාකාර සෑහලක් ස්වාමීන් වහන්සේ කියනකොට තේරෙනවා හරියටම හරි මේ කියන නිවන් මඟ මේ විදිහට හරියටම දේවි ගියොත් සුලඟ ගියා වගේ තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක නතර කොයින්ද කියලා තමයි කියන්නේ. කෙනෙකුට එහෙම පැහැදිලි කරනකොට කියන්නේ වල ප්‍රොෆෙසර්ලියක් කියලා. අත්‍යවම මේ අපිට මේක හොඳ අවබෝධයක් තියෙනවා අපි නැත්තම් එහෙම කියන්නේ අපි ඒකයි අපි කිව්වේ මේ සතර ඉරියව්වෙම අරහත් සමාධිය තියෙනවා අපි ඒකත් විඳිනවා කියලා. අපි අපි එහෙම කියනකොට කාටවත් ඒක විශ්වාස නැහැ. විශ්වාස කරන්න බැරි එකක් නේ. මේ ධර්මයේ විශ්වාස කරන එකක් නෙමෙයි, අදාන එකක් නෙමෙයි. සමන්ත මේ ස්වභාවය දැනෙන ගත දවසට අන්න ඒ කෙනාට තේරෙයි ආමේ ආර්යයන් වහන්සේ කිව්වේ මේක නේද කියලා. මේක නේද කියලා හිමයි ස්වාමීන් වහන්සේ තමයි. අත් වෙනකන් ඒක කොහොමවත් සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. ඉතින් ආර්යයන් වහන්සේ අර බුදුන් වහන්සේ තුච්ච පොටල කිව්වා වගේ සමහරලාට ආර්යයන් වහන්සේ ඔය තුච්චයි පහත් කියන විදිහටම සැරෙන් කතා කරනවා. එතකොට හිතනවා මේ ආර්යයන් වහන්සේ ඒගොල්ලන් පෘථග්ජන භූමියේට දාලා තමයි කතා කරන්නේ. කතා මේ අපි වගේ තමයි මෙහෙමයි කියලා. නමුත් අපි හොඳටම දන්න එයාලා ඉන්න තැන අපි නැහැ කියලා. නැහැ කියන එක. එයාලා අපි ඉන්න තැනට එන අවුරුදු 100ක් ගියා සමහරට බැරි වෙයි කියන වචනකුත් අපේ කටින් කියවෙනවා. ඒකට හේතුව අපි දන්නවා අපි කුමක්ද දැක්කේ කුමක්ද අපි අත්විඳේ එය නොදැක මෙවුන් මේ විදිහට කතා කරනකොටත් අපි ඒක දැකලා ඒක දැකලා කතා කරනකොටත් අතර වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ නොදැක අපි ඒක හිතලා කියනවා නෙමෙයි. අපිට ලොකු ඒ කියන්නේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලෙන අර අර ප්‍රත්‍යක්ෂ ඥානෙ තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ අඩු ගානේ ස්වාමීන් වහන්සේ අර විදුලියක් කොටනකොට එන්නේ ප්‍රමාණකින් හරි මේකට යන්තම් ආශිර්වාදීමක් අවශ්‍යයි. එතන එහෙම තිබුණා නම් හරි වයි කියන්න පුළුවන්. යන්තම් හරි දැනෙන්න ඕනේ. එහෙමයි මේ මේ අපේ ඇත්තටම අපේ අවසාන ඉලක්ක ඒ කියන්නේ අවසාන දැන් මේ කතාවේ අවසානයක් මුලක් මැදක් අගක් නැහැ. මේක ඇත්තටම මේ තමයි මේ මේ සත්‍ය අවබෝධ වෙන එක තමයි මේ අවසාන Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන තැන තමයි මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඊටම වටිනවා ඒක පැහැදිලි කිරීම. මොකද මේ තමයි අපි දැන් මේ අවබෝධයටපත් වුණාට පස්සේ යා සාමාන්‍ය විදිහට කටයුතු කරනවා. එහෙමයි. අපි කිව්වේ අර චිත්‍රය යාට අවබෝධයි. ඊට පස්සේ චිත්‍රය වගේ තමයි. චිත්‍ර වගේ තමයි. ඔව් අනිත් කෙනාට එතන දෙයක් තියෙනවා උනාට යාට එතන දෙයක් නැහැ. යා චිත්‍ර වගේ දකින්නේ. එහෙමයි සාමාන්‍යයෙන්. හරි පුදුම දර්ශනයක්. එතකොට යා හැම දෙයක්ම දකිනවා හැම දෙයකින්ම මිදිලා. හරි පුදුමයි ඒක. නේද? අහනවද? එහෙමයි සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් මේ දිවිය ඔව් ඒක තමයි හැම දෙයක්ම වෙනද විදිහටම දකිනවා වෙනද විදිහටම කටයුතු කරනවා හැබැයි හැම දෙයකම මිදිලා ඒක ඒව තමයි කියන්නේ. හරි හරි පුදුමාකාර මේ මේක අවබෝධ කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕනේ. ඒක තමයි ඒ ඒ ස්වභාවයට පත් වෙනකන් කෙනෙකුට තේරෙන්නේ නැහැ. අපි අතර මේ දර්ශන මොන ඉඳන් අපි පෙන්නවා මේ වෙනදා විදියටම පේනවා වෙනදා විදියට පැහැෙනවා. හැබැයි ඒකකටත් අයිති නැති ස්වභාවයකට අවදි වෙනවා කියලා. ඒක අපි අර මුල් දේශනාවලක් තියෙනවා ඒක අර ප්‍රතිපදා දේශනාවල ප්‍රායෝගික දේශනාවල තියෙනවා ඒකේ නෑ වැඩියක් ස්වාමීන් වහන්සේ බොහොම ටිකයි මම මේ හයුවේ අරහත් සමාධිය කියලා අපි අපි දේශනා කරනවා අනාගාමි භූමියට ප්‍රතිපදාව අරහත් භූමියට ප්‍රතිපදාව කියලා අන්න එතන තියෙනවා මේ ටික පැහැදිලි කරනවා ආ ඒක වෙනම දේශනා මාලාවක් තියෙනවා තියෙනවා තියෙනවා. ඕක ඇතුලේ ඔය යන්න ඕනි මේ බුද්ධෝත්පාද ඒ නාලිකාව ඇතුලේම ඒ වීඩියෝ වල පල්ලෙහාටම යන්න ඕනේ. ඒ යනකොට හම්බ වෙනවා මේ ප්‍රතිපදා මේ අනාගාමි භූමියට ප්‍රතිපදාව සෝතාපන්න මාර්ගයට ඔන්නෝ වචන වලින් දාලා තියෙන වීඩියෝ වල. ආහා හරි හරි ශාවින් ඒක දැක්කොත් හම්බ වෙනවා මේ අරහත් භූමියට අරහත් භූමියට මේ අරහත මාර්ගයට ප්‍රතිපදාව කියලා අන්න ඒකේ ওই ටික තියෙනවා. හරි හරි ස්වාමීන් ඒ අපේ අත්දැකීම මේ විදිහටම අපි උතන ඒ විදිහටම පැහැදිලි කරනවා. ඒ විදිහටම තමයි දැන් මෙහෙණින් අහසටත් පැහැදිලි කරේ. එහෙමයි ස්වාමීන් අතිතුම් මේක කතාව. එහෙමයි ස්වාමීන් වහන්සේ අපි සියුම් මේකේ සියුම් ගැන ස්පර්ශ වුණොත් නිසා තේරෙනවා. දැනුම පැත්තකින් තියලා අපට අර දැනෙන ස්වභාවයෙන් යන්න ඕනි ගමන. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. ඒක අපි අවශ්‍යයි ස්වාමීන් වහන්සේ කාලයක කාලයක ඒක අර ප්‍රගුණ කරගෙන ආපු නිසා එතන පහසු වුණා ස්වාමීන් වහන්සේ. දැනෙනවා නේද? එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. නැත්තම් ඒක මෙතනදී මේ මෙතනදී රවටෙන්න එපා. මොකද පොට්ටපහතට විස්තරය වෙනවා. මොකද මේ භාවනා මධ්‍යස්ථානවලත් ওই වගේම දෙයක් කියනවා. එහෙමයි මම හිතන්නේ නිසා දැන් අපි දන්න කොටක් භාවනා මධ්‍යස්ථානවල දර්ශනේ නැහැ. එහෙමයි. ශාසනය පැහැදිලි කරන්නේ නැහැ. අර අර අනිත්‍ය සංඥා වඩන්නේ කියලා අනිත්‍ය අනිත්‍යයි කියලා තමයි යන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම ගිහිලා නොදැනෙන ස්වභාවයක්, එහෙම කම්පන චන්තන ස්වභාවයකට කතා කරනවා. එහෙමයි. හැබැයි එතන නිකන්වත් මේ ආත්මික කතාවක් මේම ආත්මයක් කියලා දෙයක් නැති බව මේ විදිහේ නාම රූප කතාවක් එහෙම අපි මේ මේ බුද්ධ දර්ශනය ගැන කතා නොකර ඔය ඔය අනිත්‍යයි අනිත්‍යයි කිය කිය යන එක නෙමෙයි මේ කතාව. මේ එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. මේක ප්‍රායෝගිකව යන ගමනක් ස්වාමීන් වහන්සේ. ඔව් මෙතනදී අපි අනිත්‍යයි කියන්නේ අපි හිතන දේ කොහෙවත් නැති නිසායි. නැති නිසායි. අනිත්‍ය මෙනෙහි කරන එකයි. ඔව් අනිත්‍ය මෙනෙහි කරන එක විදර්ශනාව. එහෙමයි ස්වාමීන් ඒක අවබෝධ කරන එකක් අනිත්‍ය කියන්නේ. අතන කරන්නේ අනිත්‍යයි අනිත්‍යයි කියන සමතය තුළ ඒක නිකන් අර වචනයකට ගිහිල්ලා පාවින එකක්. ඕ ඒක තුළ නිවනක් නැහැ. ඒක කියන්නේ. එතරම් හැබැයි පාවෙන ස්වභාවයකට එනවා. එනවා එහෙමයි සම්හස. එතනත් අර සමතේ තුල පාවෙන ස්වභාවයක් ඇති වෙනවා. එහෙමයි එහෙමයි. ඊළඟටන් ඉන්නවා එතන කොයි වෙලාවර නිවන් යයි කිය. එහෙමයි. මොකද ඒ විදිහට පොතේ ලියවිලා තියෙන හින්දා ඒක ඒ විදිහට අනිත්‍යයි කිය කියන්නේ. ඔය අනිත්‍යානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිච්චසමුප්පාදන කියන තැන ඔතන තමයි පටලෝගෙන තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පොතේ තියෙන පටලෝගෙන තියෙනවා. එහෙමයි එහෙමයි. ප්‍රායෝගිකව නැතුව පොතේ තියෙන ක්‍රමයට යන නිසා ඉන්නේ. පොතේ තියෙන ක්‍රමයට ගිය නිසා තමයි ඒගොල්ලන්ට එතන හම්බෙලා නැත්තේ. හැබැයි අපි අපි උතර තමයි ප්‍රායෝගිකව මේ බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේ දැකලා අන්තිමටම තමයි ගලපගත්තේ. එහෙමයි එහෙමයි. ඊට පස්සේ අපේ අභ්‍යන්තරයේම තමයි අපිට අතන කවුරුත් කියලා නෙමෙයි අපිම අපි විසින්ම ගලපගෙන අපි විසින්ම මේක හඳුනාගෙන ඕ වෙනස්ම ස්වභාවයකට මේක අත්දැකලා අත්විඳලා මිදුණු ස්වභාවයක් අපි අත් දකින්නවා අත් විඳිනවා. ඒක නිසා ඒක පැහැදිලි ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරනකොට ඒක හරියටම පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඉතින් මේක අතිසියුම් තැනක් මේ මේක ඉතින් අහනකොට ගොඩක් අයට උදව්වක් වේවි ඔය කියන දේ අවබෝධ කරගන්න හේතුවක් ඒ ගොඩක් එක්කෙනෙක් හරි ඒක අල්ලගනීවි මේ කියපු දේ මොකද්ද කියන එක. ඉතින් ඒක ගොඩාක් වටිනවා මේ සමාජයේ සමතු නොවුණු තැනක් තමයි. ඒ වගේම සමාජයට වටිනාම අවශ්‍යම කරන තැනක් තමයි භාවනා පන්සල විශේෂයෙන්ම වර්ධි තැන වර්ධුණු තැන එතනයි කියලා අපි දන්න නිසාමයි කියන්නේ. අපිටත් වැරදුනානේ ඒක නිසාම අපි ඒක පෙන්ලා දෙන්න ඕනේ. එහෙමයි අපි වාග්යවන්ත වුණා ඔබ වහන්සේලාගෙන් මේ නිවැරදි ධර්මය අරගන්න ස්වාමීන් වහන්සේ ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ඔව් ඇත්තටම පූර්ව පේන පූර්ව පේන තමයි ඒකම. එහෙම තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට එක්කම ඒක එහෙමම වැලි කාලේ වැලි තලාවට සංගව ගියා වගේ අපිත් එක්කම යට යන තිබුණු දෙයක්. මොකද්ද හේතුවකට ඒක කටින් කියවෙනවා දැන් නේද? එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නම් ඇත්තෙන්ම ධර්මයේම ආශි ආ මේ ආශි ඒ ස්වාමීන් වහන්සේ අර ධර්මයේ පිළිනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියන එක පිළිද තියක් නෙවෙයි ස්වාමීන් වහන්සේ පිළිද දහස් ප්‍රත්‍යක්ෂයි ස්වාමීන් වහන්සේ එහෙමයි මේ ත්‍රිපිටක ටික මෙනෙහි කරන්න හොඳයි ස්වාමීන් වහන්සේ නම් තේරුම් ගන්න.